වඩාත්ම ගුණයට දහමට විනයට නැඹුරු වන යුගයක් නිසා ඒ අනුසාරයෙන් අද මේ ධර්මයේ දේශනා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මාත්‍රුකා කළ ගාථාවේ තේරුම පින්නතුනේ පුඤ්ඤංචේ කුරිසෝ කෛරා කෛරාතේතං පුනප්පුන. පින් කරන තැනත්තා පින් කිරීමේ නැවත නැවත කැමැත්ත ඇති කර ගන්නවා. ඒ පින කියලා කියන්නේ ඒ පින් සිතිවිල්ල හිතේ පිරිසුදුතාවය කියලා කියන්නේ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ මේ පින්නතුන්ගේ අපගේ සිත් සතන් සුවපත් කරන සුවයටපත් කරන නිසායි ඒ කුසලය පින කියලා කියන්නේ පින්නතුන් මනස සිත සුවයට සුවපත් භාවයට පත් කරන නිසායි පින වටිනාකමක් තියෙන්නේ. දැන් මේ පින්නතුන්ගෙන් ප්‍රශ්නයක් හැටියට ඇහුවොත් මේ වෙලාවේදී මේ පින්නතුන්ගේ මේ කාලේ ඒ කියන්නේ මොන කාලය කියලාද අපි හඳුන්වන්නේ? මේ කාලය මේ කල අපි මොන කාලය කියලා හඳුන්වන්නේ? වස් කාලය. වස් කාලය කියන එක අපිට හුරු පුරුදු වචනය. නමුත් මේකට සුදුසුම වචනයක් තියෙනවා පින්නතුනි. මේ පින්නතුන් දන්නවා ඒ වචනය හොඳට දන්නවා අපි පාවිච්චි කරන වචනයක් සිංහල අවුරුද්ද සමයේ සිංහල අවුරුද්ද උදා වෙන්න මත්තෙන් අපි වචනයක් පාවිච්චි කරනවා. නොනගතේ කියන පුණ්‍ය කාලය තමයි. සැබවින්ම පුණ්‍ය කාලයේ වී යුත්තේ මොන කාලෙද? වස් කාලය. ඒකේ හේතුව අවුරුද්දට එන පුණ්‍ය කාලය එක්කෝ වරුවයි. එහෙම නැත්නම් දවසක් උපරිමයේදී වරුවයි. වස් කාලය කියලා කියන්නේ පින්නත් මේ පුණ්‍ය කාලය. එහෙම පුණ්‍ය කාලය කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? දැන් අද පටන් ස්වාමින් වහන්සේලා වස් සමාදන් වෙනවා. ඒ වස් සමාදන් වෙනවා කියලා කියන්නේ දැන් මේ පින්නතුන් විහාරස්ථානියට ගිහිල්ලා බොහෝ දිනෙහි විහාරස්ථානියට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට ආරාධනා කණ්ඩ ඇතිනේ. ඉන් ආරාධනා කළේ කුමක්ද මේ වස්තුම් මාසයේ මුළුල්ලේ ඔබ වහන්සේලා මේ විහාරස්ථානයේ වැඩ වෙසමින් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න තියෙන්නේ. ඉල්ලා හිටියා. අපි සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා මතක් කරලා තිබුණා. එතකොට ස්වාමින් වහන්සේලාට ප්‍රතිඥාවක් දෙන්න වෙනවා අපත් මේ වස් කාලය තුල ඔබලාට අනුශාසනා කරනවා දියුණුව පිණිස අර්ථයෙන් කියලා කිව්වේ දියුණුව පිණිස ධර්මයෙන් කියලා කිව්වේ ගුණ දහම් දියුණු කිරීම පිණිස ඔබලාට අවවාද අනුශාසනා කරනවා අපක් මේ වස් කාලයේ වෙනදාටත් වඩා විනය ශික්ෂා ආරක්ෂා කර ගනිමින් ඒ විනයානුකූලව වෙසෙන්නට අපි උත්සාහ කරනවා කියන අදිෂ්ඨානයක් තියෙනවා සෑම ස්වාමීන් වහන්සේ නමක් තුළම. අන්න ඒ නිසායි පෙනේ ආරම්භයේ එතන අද මේ පින්නතුනොත් අපත් වැඩියෙන් සිහියෙන් සතියෙන් ඉන්න වකවානුවයි මේ. දැන් ස්වාමින් වහන්සේලා සිහියෙන් සතියෙන් ඉන්නවා කියන්නේ ඒකේ තේරුම වෙනදාට සිහියෙන් සතියෙන් නැහැ කියන එක නෙවෙයි. උන්වහන්සේලාට තියෙනවා සතියෙන් ඉන්න ඕනෑ කියලා මේ වස් කියන මතකයේ තියෙන්න ඕනේ. ඒ වගේම වස් කඩාගන්න නැතුව සිහියෙන් සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඒකයි එතන කිව්වේ සතිකරණයෙන් කියලා කිව්වේ. ආරම්භය එතනයි. පින් සිද්ධ කරගන්න අවස්ථාව. ඒ නිසා ගිහි වූ මේ පින්නතුණුත් පැවිදි වූ අපත් ඒ කාල වකවානුවේ වැඩියෙන්ම උනන්දු වෙනවා ඊළඟට විනයානුකූලව. විනයානුකූලව කියලා කියන්නේ පින්නතුනේ විනය කොහොමත් ආරක්ෂා කරන්න ඕන ස්වාමින් වහන්සේලා. මේ තුන් සිවුරෙන් වාසය කිරීම ස්වාමින් වහන්සේලාට විශේෂයි. මේ වස් කාලේ තුන් සිවුරෙන් වාසය කිරීම. ඒ කියන්නේ පින්නොදි මේ තනිපට සිවුර අංගණය පමණක් නෙවෙයි දෙපට සිවුර කියලා අපි අර කරේ විශේෂයෙන් දාන්නේ විනය කර්මවලදී. ඒ සිවුර තුන් මාංශයක් යනතුරු තමන්ගේ අත්පස අත ළඟ තියාගෙන වාසය කිරීම තවත් ඒකේ විශේෂම විනය කර්මය. තවත් ආනිසංස වැඩි වෙනවා ඒ කටිනේ ලබන ස්වාමින් වහන්සේලාත් කටිනේ දෙන පින්නතුණු. අන්නේ තුන් සිවුර කියන එක අත් නොහැර අත්පසින් අත් නොහැර කටයුතු කිරීම ඔන්න ඔය වගේ විනය නීති රාශියක් මේ වස්සාන සමයත් එක්ක එකට එකතු වෙනවා. ඒ නිසායි පුණ්‍ය කාලය කියන්නේ. සිහියෙන් සතියෙන් ඉන්න ඕනෑ කියලා කියන්නේ සතිපට්ඨානයට. මේ පින්නතුන් සතිපට්ඨානය කියන වචනේ අහලා තියෙනවද? නේ? සිහිය පිහිටුවා ගැනීම මේ වකවානයේදී ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම ඒ විනය පිළිබඳව සිහියෙන් ඒ වගේම ඒ සිවුරු පාවිච්චය සිවුරු අත්නඟ තබා ගැනීම ඒ වගේම උදේ අරුණ නැගෙන්න පෙර කියන්නේ උදේ 4:00 වෙනතුරු Taman ළඟ ඒ චීවරය තියාගන්න ඕනේ බොහෝ භික්ෂුන් ඒක කරනවා අන්න ඒකයි කැපවීම කියන්නේ ඒකයි පින්නතුනේ මේකේ වටිනාකම මේ වස් කාලේ පුණ්‍ය කාලය කියලා මා මතක් කළේ ඔය බොහොම කෙටියෙන් ඒ නිසා. ඒ බඳු යුගයක මේ පින්නතුන් වඩාත් කැප වෙනවා. වඩාත් කැපෙන වස් කාලේ මේ පින්නතුන් පින්කම් කරන්න කැමතියි. දන් දෙන්න, සීලාදී ප්‍රතිපත්ති පුරන්න, භාවනා කරන්න කැමතියි. ඒ වකවානුව බොහොම වැදගත් වෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පින කියන එක කුසලයේ කියන එක අපි හැම දිනාටම අවශ්‍යයි. වහන්සේ සඳහන් කරනවා මනුස්ස භූතාස්සති උපකාරානි පුඤ්ඤානි. මිනිසුන්ටත් පින් බොහොම උපකාරයි. දේව භූතස්ස උපකාරානි පුඤ්ඤානි දෙවියන්ටත් පින් බොහොම උපකාරයි. පබ්බචිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිදි පක්ෂයටත් පින් බොහොම උපකාරයි. ඒ නිසානේ පින්නතුනේ අර සුමනා රාජකුමාරිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහුවා. මොකක්ද අහපු ප්‍රශ්නය ස්වාමීනි මේ පින් කියන ඒවා හැමෝටම අවශ්‍ය වෙනවද කියන අහපු ප්‍රශ්නෙට බුදුහාඳුරෝ දීපු පිළිතුර මේකයි. මිනිසුන්ටත් දෙවියන්ටත් පැවිදි අයටත් එන් අවශ්‍යයි. ඊළඟට මේ සුමනා රාජකුමාරිකාව අහනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා අතරක් තියෙනවද දන් දීපු භික්ෂුන් වහන්සේගේ වෙනසක් දන් නොදීපු භික්ෂුන් වහන්සේගේ වෙනසක් තියෙනවාද කියලා. එතෙන්දි බුදුහාමුදුරෝ දේශනා කරනවා දන් දෙන භික්ෂුවත් දන් නොදෙන භික්ෂුවත් අතර වෙනසක් තියෙනවා. දැන් ඒතකොට මේ පින්නතුන් හිතාවේ මේ භික්ෂුන් වහන්සේලා දන් දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? ගිහියෝ අපනේ දන් දෙන්නේ කියන. ඔව්. ප්‍රධාන කාරණය ආමිස දාණය කියන එක භික්ෂුන් වහන්සේලාට දෙන්න පුළුවන් කියලා කිව්වා මෙන්න මෙහෙම. යම් භික්ෂුවක් පින්නපාත කරලා පින්නපාත ගිහිල්ලා ඒ පින්නපාතයෙන් ලැබෙන දේ තමන් වහන්සේ අනිකුත් ස්වාමින් වහන්සේලාට බෙදා දීලා ඒ බෙදා දෙමින් සාරාමීය වත කරනවා නම් සාරාමීය වත කියලා කියන්නේ බෙදා හදා ඒ පින්කම කරගන්නවා කියන එකයි සාරාමීය වත කියන්නේ. එහෙම කරනවා නම් ඒ භික්ෂුවත් දන් දෙන භික්ෂුවක් කියනවා. ඊළඟට යම් කෙනෙක් යම් භික්ෂුවක් තමන්ට ලැබෙන දේ දානමය වශයෙන් හෝ පිරිකර වශයෙන් නැති බැරි ස්වාමින් වහන්සේලාට හෝ අසරණ සරණය ගුණය සලකා යම් කෙනෙකුට සාංගික නොවන දේ දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ භික්ෂුව සාරාණීය වතකුරණ භික්ෂුවක් නන්දන භික්ෂුවක් කියනවා. අනේසා බුදුහාමුදුරු දේශනා කළා යම් භික්ෂුවක් පින්නපාත කරගෙන ආවිල්ලා තමන්ම වළඳලා මහානකම කළත් ඒක අඩුපාඩුවක් නෑ. නමුත් දන් දීපු භික්ෂුවට නම් නොදීපු භික්ෂුවට විපාක තියනවාද කියලා සුමනා රාජකුමාරිකාව ඇහුවා. කියනවා විපාකයේ වෙනසක් තියෙනවා කියලා. දන් දීපු භික්ෂුවට කොතනක හිටියත් සීවලි හාමුදුරන්ට වගේ දානීය වරදින්නේ නැහැ කියලා. දන් දීප භික්ෂුවට කැලේක හිටියත් ජන ශූන්‍ය ප්‍රදේශයක හිටියත් ගහක් කුණ හිටියත් ගලක් කුණ හිටියත් දන් දීප භික්ෂුව සසර දානි ලැබුණාක් කොහොමද? දන් නොදීප භික්ෂුවට කොහොම හරි උත්සාහයෙන් මහන්සියෙන් හොයාගන්න වෙනවන සමාන්ත නොලැබෙන්නක් තියෙනවා. අන්න ඒකේ වෙනසක් තියෙනවා කියන්නේ. ඊළඟට මේ සුමනා රාජකුමාරිකාව ඇහුවා ස්වාමීනි ඒදී මේ භික්ෂුන් අතර වෙනසක් තියෙනවා නම් ස්වාමීනි රහත් වෙන භික්ෂුවගේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. ඔය වෙනස්කම් දිගට අහලා අහලා භික්ෂුන්ගේ වෙනස්කම් බුදුහාරෝ පෙන්눔 කරලා ඒ දීර්ඝායස ලබන භික්ෂුන් ඉන්නවා දීර්ඝායස නොලබන භික්ෂුන් ඒ හැටියට කියලා රාහත් භවයේ වෙනසක් තියනවාද කියලා අහුවා භික්ෂුන් අතර අන්න එතෙන්දි තමයි බුදුහාමුදුරුවෝ වදාළේ සුමනාවනි රහතන් වහන්සේ වශයෙන් ඒ රහත් බව ලබන භික්ෂුවගේ විතරයි වෙනසක් නැත්තේ කියන්නේ. අනිත් හැම දෙයකදීම වෙනසක් තියෙනවා. අන්න එතකොට මේ පින අපි කාටත් අවශ්‍යයි කියන එක මේ පින්නතොන්ට පැහැදිලි වුණා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා පින කියන එක අපි කාටත් අවශ්‍යයි. පින කියලා කියන්නේ කුමක්ද පින්නතේ? පින කියලා කියන්නේ හිතේ ඇති වෙන සතුට. හැබැයි හිතේ අනිකුත් සතුට ඕන තරම් ඇති වෙනවනේ. එතකොට පින කියන්න බෑ. යමක් දැකලා අපි සතුට වෙනවනේ. යමක් කාලා වීලා අපි සතුට වෙනවනේ. යමක් ඇඳලා පැනලා සතුට වෙනවනේ. මිල මුදල් ලැබෙනකොට රස්සාවක් ලැබෙනකොට සතුට වෙනවනේ. ඒක පින නෙවෙයි. පින කියන්නේ කුමක්ද? ලෝභය නැත්තම් තරහව නැත්තම් මොහය නැත්තම් එතන තමයි ඒ ඇති වෙන සිතවිල්ල කුසලය. දන් දෙනකොට ලෝභයක් ඇති වෙනවද? ආන්න කුසලය පින. සීලයක් ආරක්ෂා කරනකොට තරහක් ඇති වෙනවද? නෑ ආන්න කුසලය පින. අන්න එහෙමයි පින්නත් නේ පින කියන එක ඇති කර ගන්නට ඕනේ. දැන් ඕනෑ තරම් අපි පින්දහම් සිද්ධ කරනවා. හැබැයි අපේ හිත තුලත පින කිඳා බහින්න ඕන. පින් කරන අය ඕන තරම් ඉන්නවා. ඇයි දැන් සමහර වෙලාවට පින කියන එක කරලා හිත නරක කරගන්න අයත් ඉන්නවනේ. පින් කරන්න ගිහින් හිත නරක කරගන්න අයත් ඉන්නවා. එහෙම නැත්නම් පින හරි හැටියට තේරුම් ගන්නෙ නැහැ. සමහර වෙලාවට දන් දෙනවා. ඒ දෙන වෙලාවෙත් ඒ ගැන කිනා බහැලා නෙවෙයි ඒ ඇත්ත කරන්නේ දෙන්නම් වාලේ දෙන්න පුළුවන්. කුරුද්දට දෙනවා. ඒ නිසා මේ පින කියන එක Tamanට තහවුරු කරගන්න එක ඊ타මත්ම වටිනා ඒක බුදුහාමුදුරුවෝ වදාලා. ඒ කොහොමද? අත්තානං චේපියං යඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං. ඒකයි ක්‍රම. දැන් මේ පින්නතුන්ගෙන් මා අහුවොත් මේ ලෝකේ වැඩියෙන්ම හිතවත් වැඩියෙන්ම ආදරේ මේ පින්නතුන් කාටද? ධර්මානුකූල පිළිතුර නම් හරියි. ධර්මානුකූල පිළිතුර නම් හරි. සාමාන්‍ය ලෝකයා බොහෝ විට තමන්ගේ දරුවන් තමන්ගේ අම්මා තාත්තට ස්වාමි භාර්යා වශයෙන් කොහොමද මිල මුදල් වලට ගේ දොර යාන වාහන ඉඩකඩම් වලට තමන්ටත් වැඩි ආදරේ ඒවට එතකොට බුදුහාමුදුර දේශනා කරනවා අත්තානං චේපියං යන ඒහ බුදුහාමුදුර කොච්චර මේ මිනිස් සිත විනිවිද දැක්කද කියලා කියන අත්තානං චේපියං යඤ්ඤා ඉතින් ඔබ ඔබට ආදරේ නම් අන්න එහෙමයි මායාවයි. ඉතින් කියන වචනේත් දැම්මා. මේ ආදරේ තියෙන්නේ කොහොමද කියන එකයි උනන් සඳහන් කරන්නේ. ෂේ කිව්වේ ඒකයි ඉඳින්. ඉතින් ඔබට ඔබ ආදරේ නම් රක්ඛේය නම් සුරක්ෂිතං ඔබ මනමින් රක්ෂණය විය යුතුයි කිව්වා. සුරක්ෂිත විය යුතුයි කිව්වා. ඔබට ඔබ වැඩියෙන් ආදරේ නම් හිතවත් නම් මනමින් සුරක්ෂිත විය යුතුයි කිව්වා. රක්ෂණය විය යුතුයි. ඉතින් ඔහොම කිව්වහම සමහර අය කිව්වා ස්වාමීනි අපිත් රක්ෂණයක් අරගෙන තියෙන්නේ. මේ පින්නතුන්ට රක්ෂණ තියනවානේ ඕනතරම් ජීවිත රක්ෂණ තියනවා. ගිනි රක්ෂණ කියලා තියනවා. තව ඕනෑ තරම් තියනවානේ නේ. ඒවා තියෙන්නේ මේ පින්නතුන්ට ගන්න තමයි. නියම රක්ෂණේ ඒක නෙවෙයි. ඒක තමන් වෙනුවෙන් ගන්න. නමුත් බුදුහාමුදුරේ දේශනා කළා තමන්ට තමන් හිතවත් නම් තමන්ට තමන් ආදරේ නම් ඒ රක්ෂණයෙන් නියම රක්ෂණයක් ලැබෙන්නේ නැහැ තවන්න. කොහොමද? තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ. යාම තුනෙන් එක යාමයක හරි. යාම තුනෙන් එක යාමයක හරි. ඔබ ගැන සැලකිලිත් වත්වන්න කිව්වා. පටිජග්ගේය පඬිතෝ නුවණැති තනත්තා සැලකිලිමත් වෙනවා Taman ගැන. මොකද්ද මේ පින්නතින් ඔයකින් කිව්වේ? යාම තුන කියන්නේ. ඔව්. බාල, කරුණ, මහලු. එහෙමත් ගන්න පුළුවන්. තවත් අර්ථයක් තියෙනවා. දැන් මේ පින්නතුන් අහලා තියෙනවද මේ යාමේ කියලා? මේ යාමේ කියන්නේ මේ වෙලාවේ කියන එක නෙමෙයි. යාම තුන කියන එක බාල මහන් තරුණ ගන්න පුළුවන්. ඔව්. උදේ දවන් හවස. ඔකෙන් අදහස් කළේ මොකක්ද? තමන්ට තමන් හිතවත් නම් තමන්ට තමන් ආදරේ නම් තමන් ගැන සුරක්ෂිත වෙන්න රක්ෂණය වෙන්න කිව්වේ මොකන්ද? උදේ බැරි වුණොත් දවල් දවල් බැරි වුණොත් රාත්‍රියේ පටිජග්ගේය පඬිතෝ ඥානවන්තයා තමන් ගැන සැලකිලිමත් වෙනවා. ඒ කියේ මේ ආත්මාර්ථකාම වෙනවා කියන්නේ. ආත්මාර්ථකාමී වෙනවා කියන්නේ තමන් ගැන බලාගන්න එකනේ නේද ආත්මාර්ථකාමී වීම නෙමෙයි බුදුහාම රතන කියේ ආත්ම අර්ථය සලසා ගන්න කියන එක තමන්ගේ දියුණුව කියන එකයි ආත්මාර්ථය කියන්නේ මොන දියුණුවද ಗುಣධම්මී දියුණුව ගැන සැලකිලිමත් වන්න කියන එක. Taman ගැන සැලකිලිමත් වන්න Taman තුලට එබී බලන්න කියන එකයි ඔය කිව්වේ. ওই ගාථාව. සාමාන්‍ය ලෝකයා වැඩියෙන් බැලුවේ Taman දිහාද අනුන් දිහාද? සාමාන්‍ය ඈ අනුන් දිහානේ බැලුවේ සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ පුරුද්ද වැඩිපුර අනුන් දිහා බලපියේ. ඉතින් අපේ අය කියනවා ඇස් දෙකෙන් බලුවට මදි ඉස්සි ඉස්සි බලනවාලු. නැත්නම් කටත් අරගෙන බලනවාලු. බැලුවට ඇති වැඩක් වෙලා තියෙනවද? ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා අනුන් ගැන වෙහෙසෙන්න එපාය. අනුන් ගැන එහෙම කලබල වෙන්න එපාය. තමන් ගැන සැලකිලිමත් වන්න. එහෙම කිව්වහම මේ පින්නතුන් හිතයි අපින් අපේ අමුදරුව ගැන හිතන්න එපා, අම්මා තාත්තා ගැන හිතන්න එපා, අනිත් දේවල් ගැන හිතන්න එපා කියන එක නෙවෙයි මේ කිව්වේ. අනුන්ගේ දොස් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් නිදොස් වීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිදොස් වෙන මාර්ගය බුදුහාම බොහෝම ලස්සනට පැහැදිලි කරනවා. බොහොම ලස්සනට පැහැදිලි කළා. ඒකට කියනවා පින්වත්නි සල්ලේක ප්‍රතිපදාව කියලා. සල්ලේක ප්‍රතිපදා. සල්ලේක ප්‍රතිපදා කියලා කියන්නේ වැරද්දෙන් නිවැරද්දට යන මඟ. ආන්න එකටයි කියන්නේ. කෙලෙස් නිහන මඟ. කෙලෙස් දිනනවා. බොහොම සරලව තේරුම් ගන්නවා නම්. දැන් අපි බලමු. දැන් අපේ පින්නතුන් හොඳට දන්නවා පැහිච්ච පුවක් ගෙඩියක් ගත්තොත් ඕක ලෙල්ල ඇරලා මෙහෙම අතට අරගෙන ඒක තද කරලා කඩලා කුඩු කරන්න පුළුවන්. ඒකට මොකක්ද ඕනේ? හිවුණු ආයුධයක්, ගිරයක් අවශ්‍ය නැහැ. ඒකෙන් හොඳට ඒක දන්නේ කෙනා ඒක ලියලා ලියලා ලියලා බොහොම මතසිලුට බවට පත් කරනවා. ඒ වගේ අපේ මේ හිතේ තද ගති තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාारणා පරේ විහිංසකා භවිස්සanti මයමෙත් අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණී. මේ සමහර විට gedara dore ඉන්න අය, අසල්වැසි අය, ගමේ ඉන්න අය, රටේ ලෝකේ ඉන්න අය අනුන්ට කරදර කරන අයමයි ඉන්නේ. මයමෙත් අවිහිංසකා භවිස්සා මම අනුන්ට කරදරයක් නොවේ ජීවත් වෙන්න ඕනෑ කියලා සල්ලේකෝ කරණීය උත්සාහවත් වෙනවා කියුවා. අනුන්ට හිංසාවක් නැතුව ජීවත් වෙන්න. අද බොහෝ දෙනෙක් කොච්චර හිංසා කරනවද අනිත් අයට සත්තුන්ට මිනිසුන්ට අතින් පයින් බැරි නම් අයවායිදhari මොෝනෑම දෙකි. ඒබඳු ලෝකේ හිංසන ලෝකේ මං අවිහිංසක ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා සංවේගෝ කරණීය. අන්න වැරද්දෙන් නිවැරද්දට. ඒක හිතන්න කිව්වා උදේ බැරි වුණොත් දවල් දවල් දැනුවත් රාත්‍රියේ නිින්දට හරි ගිහින් යනකොට මම හිංසනෙන් වැළකින්න ඕන මගේ අතින් අද මොනවා හරි හිංසාවක් කරුණා. අන්න තමන්ට තමන් නියම ආදරේ තියනවා කිව්වේ ඒකටයි. ඉතින් අපි සමාන වෙලාවට කියනවානේ අනුන් ගැන මගේ ජීවිතයටත් වඩා ආදරේ කියලා. දරුවත් අනිකාටත් ඒක නියම ආදරය නෙමෙයි. Taman අනිත් අයට කරන ආදරයෙන් වෙන්නේ කුමක්ද? Tamanට යහපතක් වෙනවද ඒකෙන්? ඒකෙන් වෙන්නේ Taman හිතා බහිනවා පරලොව. ඇයි සංහාවනේ ඇති වෙන්නේ? අනුන්ට ආදරය කරන්න කරන්න ඇති වෙන්නේ ලෝභය. වස්තුවට ආදරය කරන්න කරන්න ඇති වෙන්නේ තණ්හාව, ද්වේෂය, ඒ වගේම වෛරය, ওই වගේ දේවල්. ඒකෙන් තමන්ට තමන් ආදරේ වෙලාද? නෑ තමන් මෙලවක් පිරෙනවා පල්ලවක් තියෙනවා. ඒකයි බුදුහාම කිව්වේ තමන් තමන් මෙහෙම ආදරයක් තියෙනවා නම් අන්න ගුණය වඩන හැටි. ඊළඟට පරේ කෝදනෝ බයිස්සන්ති මයමෙත් අක්කෝදනෝ බයිස්සාමාදි සල්ලේකෝ කරණී. සමහර අයට ගෙදර ඉදොරේ ඉන්න අය වෙන්න පුළුවන් අසල්වැසි ගමේ රටේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙකුට කේන්ති යන අය වෙන්න පුළුවන්. මං හේන්ති නොගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. උදේ බැරුණොත් හවස හවස බැරුණොත් රාත්‍රියේ හිතන්න කිව්වා. Taman දිහා බෑ එදී බලන්න කිව්වේ ඒකයි. මෙතෙක් අනුන් දිහානේ අපි බැලුවේ අංග කේන්තිය ගැන. මට කේන්ති ගියාද අද? මට කේන්ති යනවද? ඇතුළට එදී බලන්න කිව්වා කේන්ති ගියා නම් මම ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. අද බැරි වුණොත් හෙට. හෙට බැරි වුණොත් අනිද්දා. සල්ලේකෝ කරණියෝ වැරද්දෙන් නිවැරද්දට යන හැටි. කුසල් නෙවෙකින් අන්න පින පින ජීර්ණය වෙන හැටි. පින තමන්ට කිඳා බහින්නේ අන්නේ විදිහටයි. එතකොට තමන්ගේ අභ්‍යන්තරයෙන් මේක එන්නේ පින කුසලයි. ඔය වගේ පින්නොත් නේ පරේ ඉස්සුකී භාවිස්සන්ති මායමෙත් අනුස්සිකී භාවිස්සන්ති. රටේ ලෝකේම නැත්තම් අසල් වැසි ආය තුල ඊර්ෂ්‍යාව තියෙනවා. මට ඊර්ෂ්‍යාව තියනවාද කියලා Taman තුලට එදී බලන්න කිව්වා. ඊර්ෂ්‍යාවක් කොතනින්ද ඇති වුනේ මට? ඊර්ෂ්‍යාව මොන කාරණය නිසාද ඇති වුනේ කියලා හිතන්න කිව්වා. ඒ හිතලා හිත උත්සාහ කරනවා ඒක ඉවත් කරගන්න. අනිද්දා උත්සාහ කරනවා ඉවත් කරගන්න. තව ඉදිරියේදී ඒක උත්සාහ කරනවා හිතට එන්න පුළුවන්. පුතග්ජන ලෝකේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඒක අඩු වෙලා තුනී වෙලා යනවා එතකොට හිතෙන් ගොරෝසු දේ තුනී වෙලා යනවා ඒකයි අර මං කිව්වේ පුවක් ගෙඩිය හදට තියෙන එක ලිහිල් වෙලා ලිහිල් වෙලා ලිහිල් වෙලා කියලා මට සිලුත් දෙයක් බවට පත් වුණා වගේ අපේ හිතේ තියෙන ඕවා තමයි තද ගති. ඒ නිසානේ මේ අද අපේ සමාජ සමාජයේ සමහර අයත් වාර්ෂික කරන ওই වචනේ මට තද වුණා කියන්නේ. මොකද ඒ තද වුණා කියන්නේ? තදහිය. දැන හෝ නොදැන මේ වචනේ පාවිච්චි කළා. බුදුහාම කිව්වා හේන් කියන එක තද ගතියක් තමයි හිතේ. ඊර්ෂ්‍යාව තද ගතියක්. මානෙ තද ගතියක්. ආන්නේ ඒක බුරුල් කරන්න තමයි යවන්නේ. මේ මේ පුවක් ටික බුරුල් වෙලා මට සිලුටුණා වගේ හිතේ තියෙන තද ගති Taman උදේ බැරි වුණොත් රාත්‍රියේවත් හිතන්න. පරේ කෝදනෝ පරේ ඉස්සිකෝ බයසන් ඊළඟට බුදුහාමුදුරේ දේශනා කරනවා පරේ සටා බයස අනිත් අය සමහර අය අනිත් අය කපටිකම් කරනවා. මම කපටි නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. පරේ මායාවි බයසන්ති සමහර අය Taman තුල නැති දේ පෙන්වන්නට උත්සාහ කරනවා. මම ඒබඳු නොවි ඉන්න උත්සාහ කරනවා. ඉතින් පෙන්නතුනේ ඒ සියල්ල කරුණු 44 ප්‍රකාශ කරන්න කාලේ නොවේ මේ පින්නතුන්ට විවේක වේලාවල සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය කියලා. ඒ සූත්‍රය කියවන්නේ එතකොට ඒකෙන් වඩාත් හොඳට තවත් ඒක තහවුරු කරගන්න පුළුවන් Tamange ජීවිතේට. එතකොට පින්නතුනේ දැන් ඔය කියාපු කාරණා බුදුහාමුදුරුවෝ හේන් කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදය, මානය කියන ඒවා තමන් තුළින් ඉවත් කරගන්නත් නම් අන්න තමන් තුළට එබී බලන්න ඕනේ. තමන් තුළට එබී බලන කොටයි පේන්නේ තමන්ගේ හිත කොහොමද තරහව තියනවද ඊර්ෂ්‍යාව තියෙන අන්න ඒ තුල ඒක දකින ඔබ තමයි නියම රක්ෂිතයා වෙන්නේ තමන්ටම නියම සුරක්ෂිත භාවය ඇති වෙන්නේ එතකොට. බාහිර රක්ෂණයකුත් නෙමෙයි. බාහිර රක්ෂණය හොඳයි ජීවත් වෙනකන්. පරලවට හේතු වෙන්නේ අන්න මේ සුරක්ෂිත භාවයේ ගුණය දහම වඩා වර්ධනය කරගන්න. මේ වස් කාලය අපි සිහියෙන් යුක්ත වෙන්න ඕන කියලා කියන එකේ අදහස ඕක අපි වැඩියෙන් ඒ ගැන හිතනවා වැඩියෙන් සිහිපත් කරගන්නවා ගුණය දහම ඊළඟට පින්නතුනේ අන්න පින තමන්ට කිඳා බහි නැති හිත තුලම තමන්ට ජීර්ණය වෙනවා කියලා කියන්නේ පින කුසලයේ එතකොටයි. හරි හැටියටම. එබඳු තත්ත්වයන් සැලෙන්නේ නැහැ කිසිම දෙයකින් ඊළඟට. ඒ தત્ත්වය උදා කරගන්නයි බුදුහාමුදුරුවෝ මේ තින් සිතේලි පහර කරගන්නේ. ඊළඟට පින්නතුනි ඒ පින විපාකේ පුණ්‍ය විපාකේ අපි කාටත් ලැබෙනවා බුදුහාමුදුරු කදිම උපමාවක් ගෙනාවා එකට අපි පින් සිද්ධ කරගන්නවා ඒ පින Taman තුලම පවතිනවා ඒ පුණ්‍ය විපාකේ කොහොමද ඒක නාන්තේ වදාලා චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං දැන් මේ පින්නතුන්ගේ නෑදෑයෙක් හිතවතෙක් විදේශගත වුණා කියලා හිතන්නේ ඒ විදේශගත වෙච්ච ඒතනත්තා ඔහුත් දියුණු වෙලා මෙහි ඉන්න අයටත් සංග්‍රහ කරලා දියුණුව ඇති කරලා බොහොම හොඳට ඉඳලා අවුරුදු 3-4කින් එනවායි කියලා මේ පින්නතුන්ට පණිවිඩයක් දෙනවා. චිරප්පවාසින් කුරිසම් දුරතෝ සොත්තිමාන දුර ගිහිල්ලා විදේශගත වෙලා දියුණු වෙලා ආපහු එනවායි කියලා පණිවිඩයක් දෙනවා. එතකොට මේ පින්නතුන් ඔහුව පිළිගන්න කොහාටද යන්නේ? ආදනම් ගුවන් තොටුපළට එදා හරි තොටුපළකට යනවා. කොහොමද යන්නේ? ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන් තියාගත. නෑ බෑ හිතවත් අය ඔක්කොම පිරිවර ඇතුළේ යන්නේ ඔහු පිළිගන්නේ. සහ පිරිවරින් එනවා කියලා කිව්වා. ඇයි ඔහුත් දිනුනෙලා මෙහි ඉන්න ඇත්තොත් දිනුනෙලා. තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගත. ඒ වගේ බුදුහාමුදුරේ දේශනා කරන මෙලව පින් කළ ඇත්තෝ. පින් ඇතුව ඉන්න අය පරලොවට යනකොට හරියට අර විදේශගත ඉඳලා මෙහාට එනකොට වගේ. මෙලවින් පරලොවට යනකොට මෙහි නෑදෑ හිත මිත්‍රයෝ යම්සේ පිළිගන්න ඉන්නවද පින් ඇත්තෝ පින් කළ ඇත්තෝ මෙලවින් පරලොවට යනකොට පරලෝ පිළිගන්න කෙනෙක් ඉන්නවා කිව්වා. කවුද? පුඤ්ඤානි පතිගන්හන්ති. පින විහිම්ම පිළිගන්වයි කියේ. පියං ඥාතිව ආගතං අර ප්‍රිය නෑය පිටරට ඉඳලා මෙහාට එනකොට පිළිගන්නවා වාගේ අප පින්කල ඇත්තෝ මෙලවින් පරලොවට යනකොට පරලොවදී පින විහිම්ම පිළිගන්නවා කියේ. පින් නොකර ගියොත් එහෙම හිස්සතින් ගියොත් පිළිගන්න කියන්නේ. දැන් බලන්න මේ පින්තුනේ නෑද හිතවතෙක් විදේශගත වුණා කියලා. ඔහු ගියා ගියාමයි හාන් කම්සියක්වත් නෑ. ඔහුට දියුණුවකුත් නෑ. මෙහි ඉන්න අයට දියුණුවකුත් නෑ. දන්නේත් නෑ. ඔන්න අවුරුදු 3-4 සැරෙන් එනවයි කියලා පණිවිඩයක් දෙනවා. සහ පිරිවෙන් යනවද? ළඟම කෙනෙක් යනවා. මොනවා කරන්නද කියලා යනවා. එන්නේ දුකෙන් මෙහෙ ආවත් යන්නේ දුකෙන් කිසිම දෙයක් නැහැ. හැමෝම ඔහුගේ පිළිගැනීමක් නැහැ. ඔහුට පිළිගන්න කෙනෙක් නැහැ. ඒ වගේ මෙලවින් පරලොවට යන ඔබ අප පින් නැතුව ගියොත් පිළිගන්න කෙනෙක් නෑ හැබැයි පරිගන්න කෙනෙක් නම් ඉන්නවා <laughs> යම රජුරෝ දේවදූත සූත්‍රයේ කිව්වේ මෙච්චර කල් දේව සූත්‍රයේදී සඳහන් වෙනවා මෙතෙක් කල් වයසට ගියා කෙස් වලින් වයසට ගියා ඔබ දැක්කේ නෑ වයසට යනවායි කියන එක දැක්කේ නෑ නේද? යමනජිතවන් වයසට යනවා දැක්කේ නෑ නේද? දානයේ වටිනාකම දැක්කේ නෑ නේද? සීලේ වටිනාකම දැක්කේ නැද්ද? භාවනාවේ වටිනාකම දැක්කේ නැද්ද? නිකම්ම කාලා නිකම්ම ජීවිතේ ගත කළ හිස්සතින් මෙහාට ආවනේ අපි ළඟ බෙහෙත් තියෙනවා. හේමදූත සූත්‍රයේ. අන්නේ නිසා මේ පින කියන එක අන්න විපාකදායි වෙන්නේ එහෙමයි පින්නොත්. පින ඇතුව අපි යන්න ඕන. අවසානයෙන් අපේ මේ පින්නතුන් කොච්චරවත් හිතනවා. අපි මෙච්චර කොච්චර පින්දාම් අපි සිද්ධ කරනවාද? ඉතින් හිතලත් ඇති සමාන මේ කරපු පින් අපිට අවසාන භාගය අපි මෙලමින් අතහැරලා යනකොට මේව මතක් වේද දන්නේ නැහැ. කොහොම හිතන වෙලාවලුත් තියෙනවනේ නේ. මේ පින මතක් වුණේ නැත්නම් අනේ අපතේ නේද කියන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආව මහානාම කියලා තරුණයෙක්. ඇවිල්ලා කියන ස්වාමීනි ඔබ වහන්සේට යමක් පූජා කරලා පින් කරගෙන ඔබ වහන්සේගෙන් ධර්මයක් අහලා හිත පහදවාගෙන පන්සලේ සිත් පිරිසුදුව අපි ඉඳලා එළියට යනවා. නගරයට යනකොට ওই කරපු පින් මතක් වෙන්නේ නගරේ කියන්නේ බොහොම සංකීර්ණ තැනක්. හිංසිතෙලි පහළ වෙන අඩු තැනක් ස්වාමීනි. ওই වෙලාවට ඇතුන්ගේ කලබලයක්, අශ්වයන්ගේ කලබලයක්, පාබල සෙනඟගේ කලබලයක් නිසා අහක යන වෙඩිල්ලක් හරි ඊතලයක් හරි අපේ ඇඟේ ශරීරයේ වැදිලා අපි එතෙන්දි නැති වෙනවා. ඒ වෙලාවට පින් මතක් වුන්නේ නැහැ. නගරේ සංකීර්ණ තැනන්නේ. ස්වාමීන් පින් මතක් වුණෙත් නෑ ඒ වෙලාවට. ඉතින් ඒ කරපු පින් මතක් වුණේ නැත්තම් ඒක අපත නේද ස්වාමීන්? නෑ මහානාව දියනවන්න. ඔබ ගිතෙල් කලයක් අරගෙන පිරිසිදු වතුර තියෙන පොකුණක් ළඟට ගිහිල්ලා ඒක ඒ පොකුණ ඇතුළට දාලා බිඳ හරින්න කිව්වා. බිඳ හැරියා මොකද වෙන්නේ කියලා අහුවා. එකපාරට අර වලන් කැට කැබිලි ටික ඉස්සල්ලාම උඩට එනවා එකපාරට. මොහොතකින් අයවල් පැංගිලා යටට ගිහිල්ලා ක්‍රමයෙන් ගිතෙල් ටික උඩට මතුවලා බොහොම පැහැදිලිව අපිට පේන්නා වාගේ ඒ විලාවේ හිත අවුල් වුණාද පින් මතක් නොනට පින විහිම්ම ඔබේ පින ඔබට ඉස්මතු කරලා දෙලා ඔබේ සුගතිගාමි බව සාක්ෂාත් කරනවා. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ පින අපට යන්නේ නැහැ කොච්චර කරත්. ඒවා විපාක දෙනවා. අන්න ඒ නිසා මේ පින් කිරීමේ වටිනාකම අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිත බොහෝම සාර්ථකව පවත්වාගෙන යාමට බුදුහාමුදුරුවෝ මේ පිනේ වටිනාකම ප්‍රකාශ කළා. ඒ නිසාමයි මා අද මේ අවස්ථාව උපයෝගී කරගත්තේ වස් කාලය කියන්නේ පුණ්‍ය කාලය. ඒ නිසා අපේ ජීවිත තව තවත් වාසනාවන්ත කරගනිමු. අපේ ජීවිත ළඟ තිබෙන අගුණ දුර්වලකම් ටික ටික නමුත් අඩු කරගෙන උදෑසන රාත්‍රියේ අපේ ජීවිතවලට අපේ හිතට එබිලා බලලා ළඟ තිබෙන අගුණ දුර්වලකම් ටික ටික නමුත් අඩු කරගනිමු.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 චිරජීවන සම්පන්නිය සැලසේවා පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණසම මේ සියලු කුසල් දහම් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගමනතුලිය සුපින්වත් බෞද්ධ මේ පැහැදිලි කෙනා දායකත්ව සදහම් දෙසම මෙලෙසින් නිමවටපත් වෙනවා ධර්ම ශ්‍රවණය කළ සුපින්වත් ඔබ හැම දිනටම තෙරුවන් සරණයි